ඒ විදිහට එහෙම සැක හිතන්නේ කර්ම චක්‍රය කර්ම චක්‍රයේ සියුම් ක්‍රියාකාරීත්වය ගැන හරියාකාර අවබෝධයක් නැති නිසායි. බුදු පියාණන් වහන්සේ දක්වා වදාලා සත්‍ය අවිද්‍යාව නිසා තණ්හාව නිසා අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිලා කරන කුසල අකුසල කර්මයන්ට තමා කියලා ඒ හැඟීම ඇතිව ආත්මාර්ථකාමීව කරන කුසල අකුසල කර්මයන්ට තමාම වග කිව යුතු බව ඒ වායේ ඵල විපාක විඳිය යුතු බව කවදා හෝ ඒවා ඒ විපාක විඳින්න සිද්ධ වෙන බව බුදු පියාණන් වහන්සේ දක්වා වදාලා කර්මයේ සියුම් ක්‍රියාකාරීත්වය අනිකුත් ශාස්ත්‍රුන් වරුන්ට පෙනුනේ නැතත් බුදු පියාණන් වහන්සේට හරි ආකාර පෙනී ගියා ඒක නිසා උන්වහන්සේ සමහර අවස්ථාවල් වල සමාජයේ අර විදිහේ වැරදි අදහස් ඇති වෙන අවස්ථාවල් වලදී ඒ වර්තමාන සිද්ධියට අදාළ අතීත කථාන්තරයක් දක්වලා නිදර්ශන වශයෙන් සාධක වශයෙන් ඒ විදිහට ප්‍රත්‍යක්ෂ සාධකයක් ලෝකයාට ඉදිරිපත් කරලා ලෝකයා ඒ දුගති මාර්ගයෙන් මුදවලා සුගතියට නිවනට යොමු කරන්න අවස්ථාව සලසා ගත්තා. දැන් අපි අද මේ මාතෘකා කරගත්තු ගාථාවට අදාළ නිදාන කතාවත් ඒ වගේ එකක්. බුදු පියාණන් වහන්සේ ජේතවනාරාම වැඩ වසන කාලයේ ඒ සවැත් නුවර වාසය කළ මහා කාල කියලා ශ්‍රද්ධාවන්ත සෝවාන් උපාසක මහත්මයෙක් නිතිපතා අටසිල් සමාදන් වෙන්න පුරුදුව හිටියා මාසෙකට 8 දවසක් විහාරයට ඇවිල්ලා ඒ විදිහට සිල් සමාදන් වෙලා බණ අහලා මුළු රැයම බණ අහන විදිහට ඒ පිළිවෙතට නැඹුරු වෙලා හිටියා එක දවසක් දා ඒ උපාසක මහත්මයා එහෙම ඇවිල්ලා ජේතවනාරාමේ සිටින අවස්ථාවේ රාත්‍රී කාලයේ හොරු රංචුවක් ඒ අසල ගයක් බිඳලා බඩු ගන්න සූදානම් වෙනකොට සද්දය ඇහිලා ගිහිමියන් නැගිටලා මේ හොරුන් පසුපස ඉලවන්න පටන් ගත්තා. හොරුන් මේ බඩු දමලා දිවන්න පටන් ගත්තා. මේ පිරිසෙන් එක හොරෙක් Taman අරගත්තු බඩු ටිකත් එක්ක ජේතවනාරාමයට යන මාර්ගයේ දුවගෙන යනවා. ඒ අවස්ථාව වෙනකොට උදෑසනම අර මහා කාල උපාසක මහත්මයා පොකුණ ළඟට ඇවිල්ලා මුහුණකට හොදනවා. මේ හොරා කලේ මොකද අර උපාසක මහත්මයා ඉන්න තැන බඩු පොදිය දාලා අර මිනිස්සු පස්සෙන් පන්නන නිසා ඒ රවට්ටන්න හිතාගෙන වෙන්නේ නැති බඩු පොදිය දමලා දුවලා ගියා. අර ගෙහිමි කට්ටිය ඒ පිරිස ඇවිල්ලා බලනකොට මේ බඩු පොදිය තියෙන උපාසකුන් හැ ඉන්නවා. ඊළඟට අල්ලගත්තා. උඹ මේ අපේ ගේ බින්දලා මෙතන බොරුවට මේ බනහනවා වගේ පෙන්නලා උපාසකකම ඉන්නවයි කියලා හොර උපාසකෙක් කියලා අල්ලලා හොඳටම තලලා මරලා එතනම දමලා ගියා. ඒ පොකුණ ළඟට උදෑසන සාමණේර අය එහෙම හාමුදුරුවෝ එහෙම ආවා වතුර ගෙනියන්න. මේ උපාසක මහත්මයා මේ විදිහට මැරිලා ඉන්නවා දැකලා බුදු පියාණන් වහන්සේට ගිහිල්ලා ප්‍රකාශ කළා. අන්න අර අහිංසක උපාසක මහත්මයා අර හොඳට බණ අහන උපාසක මහත්මයා අන්න අර විදිහට මරලා දාලා ඉන්නවා කියලා. බුදු පියාණන් වහන්සේ වදාලා මහණෙනි මේ ජීවිතයේ පැවැත්ම හැටියට ඒ උපාසක මහත්මයාට නුසුදුසු මරණයක් හැටියට පෙනෙතත් අතීතයේ කළ පාප කර්මය අනුව නම් හරියටම ගැළපෙන මරණයක් කියලා ඔන්න ඊළඟට අතීත කතාව අදාලා අතීතයේ බරණැසි රජුණන්ගේ රාජධානියේ මායිම් ගමක කැලෑවට ඇතුල් වෙන තැන ඒ කැලෑවේ වැදිලා ඉන්න හොරුන්ගෙන් මගීන්ට උපද්‍රව ඇති වෙන නිසා රජුරෝ එක්තරා රාජභටයෙක් එතන නතර කළා. නතර කළා තිබුණ බව සඳහන් වෙනවා. ඒ රාජභටයාට අයිතිකාරය මොකක්ද? කැලෑ මාර්ගයෙන් යන්න ඉන්න අයට යාමට ඊමට ඉන්න අයට ආරක්ෂාව සැලසීමයි. එක දවසක් දමෙතින්ට ආවා එක්තරා මිනිසෙක් රථයක නැගිලා තමන්ගේ රූමත් භාර්යාවත් එක්ක මේ භටයා ඒ භාර්යාව ඒ තැනැත්ති දැක්ක හැටිය යම්කිසි ඇල්මක් ඇති කරගෙන උපාය මාර්ගයක් කල්පනා කළා මේ අය රඳවා ගන්න හොඳට යන්න වෙලාව තිබුණත් කිව්වා දැන් අද නැන්දා වැඩි ඒක නිසා අද නවතින්න මගේ ගෙදර අනාතෙන් දෙන්නම් හෙට උදේට යන්න කියලා. නමුත් අර මිනිස්සයා කිව්ව නෑ නෑ ඕන තරම් වෙලාව තියෙනවා අපිට යන්න සලස්වන්න කියලා. අර රාජපටියා කලේ මොකද්ද? තමන්ගේ මිනිස්සුන් යොදවලා බලාත්කාරයෙන්ම අර රථේ නවත්වලා අර මිනිස්සයාටත් ඒ භාර්යාවටත් එතන නවාතැන් දුන්නා ආහාර පානීය දුන්නා. රාත්‍රියේ එක්තරා උපක්‍රමයක් යෙදුවා. අර තමන්ගේ මිනිස්සුන් ලවා ගෙදර තිබුණු මණිකක් අර රථයේ සැඟෙව්වා. සැඟවන්න සැලැස්සුවා. සැලැස්සුලා ඊළඟ උදෑසන අර කට්ටිය පිටත් වෙනවත් එක්කම ඒ වගේම හොරු ආපු හැටියට ගෙදරට හොරු ආපු හැටියට යම්කිසි ශබ්දයකුත් ඇති කළා. ඊළඟට අර රතෙන් පිටත් වෙලා ගියාට පස්සේ ඔන්න අනකලා දැන් මේ ගමෙන් පිට වෙන්න ඉන්න අය පරීක්ෂා කරන්න අපේ ගෙදර තියුණ මැණික නැති උනායි. හොරු මේක අරන් ගියා කියලා. ඉතින් අර ඒ පිරිස ගිහිල්ලා තමන් මේ සංගවල තිබුණු මැණික අරගෙන අර රතේ පස්සේ එළගෙන ගිහිල්ලා රතේ අල්ලගෙන පරීක්ෂා කරලා අර මිනිස්යාව ඊළඟට ඉදිරිපත් කළා ගම්පතියට. අවනඩුවකුත් එක්ක තමන්ට නවාතැන් දුන්න ඒ රාජපටයාගේ මැණික හොරකම් කළා කියලා. අර්ගම්පතියත් කාරණේ හරියට දන්නේ නැහැ. ඒක නිසා මේ මිනිසයාට තලලා මරලා ඒ වධයටපත් කරන්න අනකලා. ඉතින් ඒ විදිහට ඒකල ප්‍රාණඝාත අකුශලයේ විපාක බුදු පියාණන් වහන්සේ වදාලා ඒ විපාක වශයෙන් අර රාජපටයා දීර්ඝ කාලයක් අවීචයේ පැසිලා ඒ විපාකවල කෙලවර හැටියට වර්ග කොන හැටියට ඉතිරි කොටස හැටියට ආත්ම භාව 100ක්ම අර විදියටම පැලුම් කාල මරණයටපත් වෙන්න අවස්ථාව සැලසුණු බවත් මේ අවස්ථාවේ සිදුුනේත් ඒකම බවත් මේ මහා කාල පිළිබඳවයි මේ කතාව කියලා අන්නේ විදියට බුදු පියාණන් වහන්සේ කාරණේ දැක්වුවා. එහෙම දක්වලා මහණෙනි යම් කිසි කෙනෙක් ඒ විදියට මුලා වෙලා තමාගේ තමා විසින් යම් කිසි පාප කර්මයක් කළොත් ඒ පාප කර්මය හරියට විපාක දෙනවා මෙන්න මේ ආකාරයට කියලා එක්තරා උපමාවකුත් එක්ක අර අපි කලින් සඳහන් කළ ධාතා ධර්මයේ වදාලා අත්තනාව කතං පාපං අත්තජං අත්ත සම්භවං අභිමන්තති දුම්මේදං වජිරං වස්මමයන් මනි තමා විසින්ම කරන ලද තමා තුලින්ම උපන්නා වූ තමා තුලින්ම හටගත්තා වූ පාප කර්මය ගලින් හටගත් වජ්‍රමාණිකයක් ගලින්ම හටගත් මණිකක් විදලා සිදුරු කරලා විනාශ කරන්න වගේ අඥාන පුද්ගලයාව විනාශයටපත් කරනවාය කියන එකයි ඒ ගාථාවේ අදහස. එතකොට මෙතන මේ ගාථාවෙත් මණිකක් පිළිබඳව සඳහන් වෙනවා. අර කථාන්තරයටත් යන්තම් හරි කතාවටත් සම්බන්ධතාවක් වගේ පේනවා. ඊට වඩා ගැඹුරු අදහසක් මෙතන තිබෙනවා. මේ තමා විසින්ම කරන ලද කියලා කියනකොට මෙතන මේ තුලින් අපට පේනවා අන්න අර වගකීම පිළිබඳ හැඟීම. අර උපාසක මහත්මයා අතීතයේ ඒ ආත්මාර්ථකාමීව තමා කියන හැඟීම අරගෙනයි අර විදියට පාප කර්මය කළේ. එහි අනිවාර්ය විපාකය ඒ පැවරූ අවනඩුවේ. යත් වශයෙන් අවනඩුවක් පැවරුවේ. ඒ අවනඩුවේ විපාකයයි මේ ආත්ම භාවයේදී මිදින් සිද්ධ වුනේ. ඒකට ලෝකයේ බොහෝ විට අපට පේනවා අහිංසක මිනිසුන් මරා දමනවා වගේ. නමුත් බුදු ඇසට සමහර විට පෙනෙනවා ඇති ඒ වායේ අතීත සම්බන්ධතාවය. දැන් මේ කථාන්තරය ආශ්‍රයෙන් අපිට හිතා ගන්න පුළුවන්. ඉතින් මෙතන විශේෂයෙන්ම අපිට පේනවා අර ඒ මහා කාල උපාසක මහත්මයා අතීතයේ රාජපටෙක් වෙලා තුන්වෙනි ශික්ෂාපදයට අදාළව ඒ වගේම පළවෙනි ශික්ෂාපදය කැඩීම් වශයෙන් අර ප්‍රාණඝාතය පැමිණෙව්වා අහිංසක මිනිසෙකුට. ඒ පැවරු අවනඩුවේ තීන්දුවයි එතකොට ඒ අනුවයි අර හොරුන් බඩු පොදිය එතන දාලා ගියේ. හොරුන්ට ඒක දාලා යන්න හිත් දුන්නේ. අන්න ඒ විදිහ මහ බුදුම කර්ම සම්බන්ධතාවක් තිබෙනවා. මේ සිද්ධිවල අපට අසන්ට දකින්නට ලැබෙන හැම දෙයක් තුළම මේ தત્ත්වයේ තිබෙන බව අපට පේනවා අපට හිතා ගන්න පුළුවන් මේ ආශ්‍රයෙන් එතකොට මේ විදිහේ අදත් මේ විදිහේ සිද්ධි කොතෙකුත් සිදු වෙනවා වර්තමාන කතාවෙත් අතීත කතාවෙත් දැක්වෙන විදිහේ සිද්ධි අදත් ලෝකයේ අපට දකින්නට ලැබෙනවා මේ හැම එකක් තුළම සියුම් ආකාරයෙන් මේ කර්මයක් විපාකයක් පිළිබඳ ධර්මතාව සැඟවිලා තිබෙන බව අපට මේ ආශ්‍රයෙන් හිතා ගන්න පුළුවන් ඊළඟට අපි දැන් විශේෂයෙන් කල්පනා කරලා බලන්න ඕනේ මේකේ ගැඹුරු අංශය ගැන. දැන් මේ ගාථාවේ කීප තැනක කියවුණා තමා විසින්ම කරන ලද තමා තුලින් උපන් තමා තුලින් හටගත් කියලා මේ විදිහට තමා ගැන විශේෂයෙන් සඳහන් වෙනවා. ඇත්ත වශයෙන් මේ ගාථාවත් අත්වර්ග කියලා කියන ආත්ම වර්ගය කියලා සමහර විට බොහෝ දෙනා පහසුවට ඒක පරිවර්තනය කරන්නේ. නමුත් මේක කියවන්නේ මේ ධම්මපදයේ එක කොටසක් තියෙනවා තමා ගැන. ඒක බොහෝ දෙනා ආත්මයක් කියලා ගන්නවා. නමුත් මෙතන කියවෙන්නේ නිත්‍ය ආත්මයක් නොවේ. සමහර තර්කකාරයින් ප්‍රශ්න කරනවා මේ බුද්ධ ධර්මයේ අනාත්ම ධර්මයක් නම් කොහොමද තමන් කරපු ක්‍රියාවට වග කියන්නේ? වගකීමක් කොහොමද පෙන්눔 කරන්නේ? ඇයි මේක විපාක විඳින්නේ මම නෙවෙයිනේ. ওই විදිහට තර්ක කරලා බේරෙන්න බලනවා. නමුත් මෙතන තිබෙන අදහස මොකක්ද? අවිද්‍යා කඩතුරාවෙන් වැහිලා තණ්හා බැම්මෙන් බැඳිලා ලෝක සත්වයා ඇති කරගන්න චේතනාවල් මේ පින්නතුන් අහලා තියෙනවා චේතනාහම් භික්කවේ කම්මං වදාමි කියන පදේ කොතිකුත් අහන්න ලැබිලා ඇති චේතනාවම කර්මයයි කියලා බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා. එතකොට මේ චේතනාවට උපකාර වන අවිද්‍යාව, මම යමාගේ කියන හැඟීම තුලින් තමයි තමා කියලා හැඟීම අදහසක් එන්නේ. ඒ තමා කියලා හැඟීම ඇති කරගෙන තමාගේ සැප එහෙම නැත්නම් ආරක්ෂාව, දියුණුව, ලාභ ප්‍රයෝජනය ওই විදිහේ දේවල් ගැන හිතලා කරන ක්‍රියාවල විපාක තමාට කවදා හෝ විඳින්න සිද්ධ වෙනවා. මෙන්න මේ මේකට හේතුව මොකද මේ චේතනාව තුල තිබෙනවා චේතනාව ඊ타ත්ම ශීඝ්‍රයෙන් සිදුවන දෙයක් මේ සිතේ. සිතේ ක්‍රියාකාරීත්වය ඊටාත්ම ශීඝ්‍රයි. මේක නුහුරට නපුරු පැත්තට යෙදුනොත් මහා විනාශයකට හේතු වෙන බව අපිට හිතා ගන්න පුළුවන්. දැන් වේගයෙන් දුවන වාහනයක ප්‍රිය දුරෙක් ඒ Tamanට අයිති ඒ යතුරු අතිනුත් පයින්නුත් ක්‍රියා කරන ඇන ඒවා පිළිබඳව නොසැලකිලිමත්ව එහෙම නැත්නම් ප්‍රමාදයට වැටිලා නිදිමතින් හෝ ටිකක් එහෙම වුණ හැටිය සුක්කානම ටිකක් එහෙම වුණ හැටිය කොතනද කෙලවර වෙන්නේ අන්න ඒ වගේ දෙයක් තමයි මේ සිත පිළිබඳවත් ඊටාම ශීඝ්‍රයෙන් ක්‍රියා කරන දෙයක් ලෝකයේ කිසිම දෙයක්කට සමාන කරන්න බැරි තරම් ලහු පරිවර්තන් කියලා කියන්නේ ධාම ශීඝ්‍රයෙන් වෙනස් වෙන දෙයක් මේ සිත. එතකොට මේ බඳු මේ සිත බුදු පියාණන් වහන්සේ දක්වා වදාළේ ඥායයට ක්‍රමයට අනුව අධර්මයට අකුසලයට පවට නැඹුරු වුණොත් අන්න ඒ අවස්ථාවේ අර විදිය බරපතල විපාක දීර්ඝ කාලයක් නිදිට සිද්ධ වෙනවා. ඒකාත්ම භාවයක නොවේ. මේ චේතනාවේ ශක්තිය අනුව බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා ඇතම් කර්මවල ditta ධම්ම වේදනීය වශයෙන් මේ ජීවිතයේදීම විඳින්න වෙනවා. තවත් කර්මවල ඒවා ඒ ශක්තිය අනුව උපපජ්ජ වේදනීය කියලා ඊළඟ ආත්ම භාවයේ තවත් කර්මවල අපරාපරිය වේදනීය කියලා මතු කවර හෝ ආත්ම භවක ওই විදිහට නොයෙකුත් ආකාරයෙන් කර්මීය විපාක පිළිබඳව සාමාන්‍ය වශයෙන් දක්වලා තිබෙනවා. නමුත් ගැඹුරුවකින් කල්පනා කරලා බලනකොට කර්ම વિશે අචින්තෙයයි කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඒ තරම් භයානකයි කර්ම පටලැවිල්ල. එක් එක් ආත්මවල කරන කර්ම රාශිය එකතු වෙලා මේ විඥාණය තැන්පත් වෙනවා. මේ විඥාණය තැන්පත් වෙලා ඒවා කවදා හෝ මතු වෙනවා විපාක වාර වශයෙන්. අන්න එතකොට ඒ විදිහේ භයානක තත්වයක් මේ ලෝකයේ තිබෙන බවයි අපිට මේක අනුන් හිතා ගන්න පුළුවන් වන්නේ. ඒ වගේම කර්මයක් විපාකයක් අතර ඇති සම්බන්ධතාව අපි නිතර මෙනෙහි කළ යුතුව තිබෙනවා. මොකද දැන් ඔන්න සමහර කෙනෙක් හිතනවා අර කලින් කිව්වා වගේ තමා කරන කර්මයට නෙවෙයි නේද විපාක විඳින්නේ වෙන කෙනෙක් නේද කියලා ඊළඟ ආත්ම භාවයේ සමහර විට දන්නේ නැහැ තමා ඒව කළ බව. නමුත් මේක අපි සාමාන්‍ය උපමාවකට කිව්වොත් ගලා යන වතුර පාරක එක තැනකට වස විසක් දැම්මොත් ඒක දඟ පහලින් වතුර ගත්තාම ඒ වස විසේ නිසා Tamanට අනන්තරුවක් වෙන්න පුළුවන්. ඒ වගේ මේ චිත්තසංතානියත් ඒ වගේ දෙයක්. චිත්තසංතානියට යම්කිසි අකුසලයක් කිලුටක් ඇතිතු වුණොත් ඒක දීර්ඝ කාලයක් විපාක වාර වශයෙන් මතුවලා Tamanට විපාක දෙනවා. දැන් මේ කර්ම විපාකය ගැන අපේ මේ බෞද්ධයින් අතර කම්මසරික්කතාව කියලා කියන කර්මයයි විපාකය අතර තියෙන සම්බන්ධතාව බොහෝ දුරට ඒ අතර ස්තර සමාන්තර බවක් සමාන බවක් දක්වන්න පුළුවන්. දැන් මේ කථාන්තර දෙකෙන් පෙන්වු කරන ආකාරයට. ඒ වගේම දැන් ඒක ගැන අවදිමත් වන බටහිර උගතුන් පවා මේකට අලුත් උපමා උපුද්දක් වනවා මේ කර්මයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව. ඒවා Taman කරාමේන හැටි. කර්මයේ විපාක තමා විසින් කරන ලද කර්මය තමා කරාමේන හැටි. සමහර විට දක්වනවා සමහර නොදියුණු ගෝත්‍රිකයන් අතර තිබෙනවා එක්තරා ආයුධයක් බූමරංගය කියලා. ඒ බූමරංගයේ සතෙකුට දමා ගැහුවාම ඒක ඊල්ලා ඒ සතාට වැදිලා ආපහු Taman අතටම එනවා. අන්න ඒ වගේ ආපසු කර කැවිලෙන ස්වභාවයක් මේ කර්මයේ තිබෙනවා. ඒ කර්මය අර හටගත්තු යම් චිත්තසංතානයකින් හටගත්තනම් ඒ චිත්තසංතානය කරාම ආපසු එනවා. ඒක නිසා මේ ආත්මයක් නැති කියලා බේරෙන්න බෑ. මොකද මේ ස්කන්ධ પરම්පරාව ආත්මයක් නැතත් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ પરම්පරාවක් නොසිඳීමයි සංසාරය කියන එක බව අපි දන්නවා. අන්නේ ස්කන්ධ પરම්පරාව තුලින් කවදා හෝ ඒ ධර්මතාවට කර්ම නියාමතාවට අනුව විපාක මතුවෙනවා. ওই විදිහේ තත්වයක් ලෝකයේ තිබෙන නිසා අපි ඒ ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන. දැන් මේ මේ භීෂණ යුගයේ බොහෝ දිනාට මේ කර්මය පිළිබඳ අවබෝධය එහෙම නැත්නම් විශ්වාසය, ශ්‍රද්ධාව මේවා තුරන් වෙන ස්වභාවයක් තිබෙනවා. අමතක වෙනවා බොහෝ විට. ඒ තරම් භයානකයි මේ ලෝක తত্ত্বය. අන්න ඒක නිසා අපි මේ කර්මය පිළිබඳ නියාමතාව නිතර සිහි ගන්නවන්න බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ එක්තරා වටිනා සූත්‍රයක් තිබෙනවා ඨාන සූත්‍රයේ. ඒ සූත්‍රයේ බුදු පියාණන් වහන්සේ කාරණා පහක් දක්වන විශේෂයෙන්ම මේ අවසානයේ දක්වන කාරණේ අපි මෙතෙන් දිගන්නේ. කෙනෙකුට මේ කර්මය ගැන සිහිපත් කරලා Tamanගේ ඒ හිත දුසීරිතෙන් මෑත් කරලා සුසීරිතට යොමු කරගන්න උපකාර වෙන විදිහට එක්තරා පාටියක් දක්වනවා. ඒක අභින්න පච්චවේක්ෂිතබ්බ කියලා කියන්නේ නිතර ප්‍රත්‍යවේක්ෂා කළ යුතු දෙයක් හැටියට. ගිහි හෝ වේවා, පැවිදි හෝ වේවා, ස්ත්‍රී හෝ වේවා, පුරුෂ හෝ වේවා ඕනෑම කෙනෙකුන් විසින් නිතිපතා ප්‍රත්‍යවේක්ෂා කළ යුතු කාරණයක් හැටියට දක්වනවා මෙන්න මේ පාඨය කම්මස්ස කෝම්හි කම්මදායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමීති අභින්නම් පච්ච වෙක්කිතබ්බං කියලා ඒ විදිහට දක්වලා තිබෙන්නේ මෙන්න මෙහෙම කල්පනා කරන්නේ කම්මස්ස කෝම්හි කියලා කියන්නේ අන්න එතනතර තමා කියන අදහසයි තියෙන්නේ තමා කියලා එහෙම නැත්නම් තමාගේ කියලා ගත හැකි යමක් තිබෙනවා නම් ඒක කර්මයමයි කම්මස්ස කෝම්හි කියලා කියන්නේ මගේ සකෝ කියලා කියන්නේ මගේ කියන එකයි තමාගේ කියලා කියන්න පුළුවන් දෙයක් තියෙනවනම් ඒ කර්මයමයි. සම්මා සකෝමි. එතකොට මම කර්මය මගේ කොට ඇත්තෙක්මි කියන එකයි සාමාන්‍ය අදහස. කම්ම දායාදෝ. කර්මය මගේ දායාදයේ වශයෙන් තිබෙන කෙනෙක්මි. කම්ම දායාදෝ. කම්ම යෝනි. මා ඇති වූ තැන මගේ ප්‍රභවය. මා ආරම්භ වෙලා තිබෙන්නේ මේ කර්මයෙන්. මම මේ කියලා කියන්නේ චේතනාවමනේ මම මේ කියලා ගත්තු එක අන්න ඒකයි මේ කියන්නේ. කම්ම යෝනි. කර්මය හටගන්නෙත් මමය තමාය කියන හැඟීම තුලින්. ඒකයි මේ කියන්නේ. කම්ම යෝනි කම්මබන්දු කර්මයමයි මගේ ඥාතිවරයා කෙනෙකුට පිහිට වෙන්න හැටියට තියෙනෙත් මේ කර්මය ඒකයි කම්මබන්දු කම්මපටිසරණෝ මට පිළිසරණ වශයෙන් පිහිට වශයෙන් සිටින්නෙත් කර්මයමයි යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමි හොඳ හෝ නරක හෝ යම් කර්මයක් මම කරන්නෙම්ද එහි දායාද කරුවෙක් වන්නෙමි කියන මෙන්න මේ කාරණය නිතිපතා අර විදියට ගිහියෝ පැවිදියෝ ත්‍රිහෝ පුරුෂෝ හැම කෙනෙකුන් විසින්ම නිතර ප්‍රත්‍යවේක්ෂා කටයුතු කියලා දක්වලා තිබෙනවා. එතකොට එහි ප්‍රතිඵලයේ හැටියට දක්වලා තිබෙන්නේ. එහි ආනිසංසයේ හැටියට දක්වලා තිබෙන්නේ ඒ විදිහට නිතර මෙනෙහි කරන පුද්ගලයා තුල ඇති කාය දුස්චරිත, වචී දුස්චරිත, මනෝ දුස්චරිත වශයෙන් තිබෙන කයෙන්, වචනෙන්, මනසින්, සිතෙන් කෙරෙන දුසිරිත් ඒවා එක්ක සම්පූර්ණයෙන්ම නැතිභංග වෙලා යනවා. එහෙම නැත්නම් ඒවා තුනී වෙලා යනවා. ඒ කියන්නේ මේ දුසිරිතෙන් වැළකෙන ඉතාමත් හොඳ උපක්‍රමයක්. නිතිපතා තමන්ගේ හිතට මේ කර්මයේ පිළිබඳ ධර්මතාව යොදා ගැනීමයි. මගේ කියලා තිබෙන්නේ කර්මයයි. මගේ දායාදයේ කර්මයයි. ඒ විදිහට හිතන කෙනාට අන්න අර අර හදිසි අදහසකින් එහෙම නැත්නම් ඉක්මන් වීමකින් සමාජයේ නොයෙකුත් ඉක්මන් අවස්ථාවල් වල ඒ මමයි කියලා ගන්න දේවල් නොවේ මෙතන බුදු පියාණන් වහන්සේ පෙන්වු කරලා තියෙන තමාගේම සිත් තුළින් ඇති කරගන්න මේ කර්ම වේගයයි අන්තිමට තමාට ඉතිරි වෙන්නේ. තමාට සැප හෝ දුක හෝගෙන දෙන්නේ කියන අන්නේ කාරණයයි. අන්න ඒක අනුව අපි කල්පනා කරන්න ඕන. මෙන්න මේ මේ කර්මයෙන් කර්ම පටලැවිල්ලේ ඇති භයානකත්වය බුදු පියාණන් වහන්සේ බොහෝ අවස්ථාවල් දක්වලා තිබෙනවා මෙන්න මේ විදිහට. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් කර්මයක විපාකයක් විඳිනකොට අපට අවබෝධ වෙන්නේ නැහැ මේක කර්ම විපාකයක් කියලා. ඒ බුදු ඇසට පෙනී ගියත් ඉතින් හිතන්නේ මේක මේ අනිත් අය කරන දෙයක් කියලා. දැන් අර මහා කාල උපාසක මහත්මියත් සමහර විට අපිට එතන විස්තර කියලා නැහැ. උපාසක මහත්මෙක් නිසා බොහෝ විට හිත හදාගන්න උත්සාහ කරන්නේ නැති නමුත් අර විදියට අර හොරුන් ඇවිල්ලා ඒ ගෙහිමියන් ඇවිල්ලා මරනකොට අනේ මා නිර්පරාධ මා මරනවා කියලා සමහර විට ද්වේෂයක් ඇති කරගන්න නැති. තමන් නිර්පරාදේ කියලා මහා කාලුකාසික මහත්මයාත් කල්පනා කරන්නේ නැත්තේ. ද්වේෂයක් ඇති කරගන්නේ නැති ඒ විදිහේ අකුසල සිතිවිනොත් ඇති කරගන්න ඉඩ තියෙනවා. ඉතින් නමුත් මේක ගැඹුරින් කල්පනා කරලා කරනවා නම් අර විදියට අර පාඨය අනුව කෙනෙකුට කොයි යම් කොයි ආකාරයෙන් විපතක් පැමිණියත් සතුරු උපද්‍රවයක් ආවත් හිතන්න තියෙන්නේ මේක මවම කරගත්තු එකක්. දැන් අර ඒ මහා කාල උපාසක මහත්මයාගේ වදකයා කවුද? Tamanmai. දැන් අපිට පේන්නේ දැන් ධර්මානුකූලව කල්පනා කරලා බලනවා නම් ඒ ධර්මයේ දැක්වෙන කාරණා අනුව හැම කෙනෙකුගේම මරණයට හේතු වෙන්නේ අතීතයේ තමාම කළ ප්‍රාණඝාත කුසලයක්මයි. අන්න එහෙමයි කල්පනා කරන්න තියෙන්නේ. හැම කෙනෙකුගේම මරණයට ආසන්න හේතුව, මරණයට හේතුව. මරණ අවස්ථාවේ සිත නෙමෙයි මෙතන කියන්නේ. මරණයට හේතු වෙන්නේ තමාම විසින් අතීතයේ කරන ලද ප්‍රාණඝාත කුසලයක්. දැන් මේක පැහැදිලිවම පේනෝනේ මෙතන. මේ මහා කාල උපාසක මහත්මයාගේ මරණය සිද්ධ වුණේ තමාම කළ ප්‍රාණඝාතක. තමාමයි වදකයා එතකොට. අනුන් නෙමෙයි, තමන්මයි වදකයා. අන්න ඒ විදිහට කල්පනා කරන්න පුරුදු වුණොත් අපට අර විද්‍ය අවස්ථාවල් වල සිත පහසුවෙන් උපේක්ෂාවට ගන්න පුළුවන්. බුද්ධ වචනය අනුව Tamanට ප්‍රත්‍යක්ෂ නැති වෙන්න පුළුවන් අභිඥා ආදී ශක්තියින් අප තුල නැති නිසා අපට පේන්නේ නැහැ අපේ මේ මේ කර්මය නිසා මේ මේ දේවල් මට සිද්ධ වෙනවා කියලා. නමුත් පොදු ධර්මතාවක් හැටියට අපි පුරුදු කරන මෙනෙහි කරන පුරුදු වුණොත් බුද්ධ වචනය සත්‍යයි. ඒ විදිහට බුදු පියාණන් වහන්සේ මෙහෙම ප්‍රකාශ කරලා තිබෙනවා. මේ කර්මයමයි මගේ දායාදේ කර්මයමයි නෑ නෑ යහෝ හතුරහෝ ඉතින් මෙතන කල්පනා කරන්න තියෙන්නේ කුසල කර්මයයි තමන්ගේ නෑ යවෙන්නේ. අකුසල කර්මය තමන්ගේ සතුරා. ඒකත් බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙන කර්මය පිළිබඳව කියනකොට චරන්ති බාලා දුම්මේදා අමිත්තේනේ වත්තනා කරොන්තා පාවකං කම්මං යං හෝති කටුකප්පලං කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා. මෝඩ අඥාන පුද්ගලයින් හැසිරෙනවයි හරියට තමන්ටම තමන් සතුරු වෙමින්. තමන්ගේ හතුරන් හැටියටම හැසිරෙනවයි. අමිත්තේනේව අත්තනා තමාටම තමා සතුරු වෙමින් හැසිරෙනවායි මොකද කරුණතා පාපකම් කම්මං යං හෝති කටුකප්පලං කටුක විපාකගෙන දෙන පාප කර්මයන් කරමින් මේ මෝඩ පුද්ගලයන් තමන්ට තමන්ම සතුරන් හැටියට ජීවත් වෙනවා අන්න එතකොට මේ කර්ම බන්දු කියලා කියන්නේ නෑ තමයි නමුත් මේ සතුරත් වෙන්න පුළුවන් අර විදිහට කල්පනා කරොත් අකුසල හැටියට අන්න ඒක නිසා අපි අපිට වෙන සිදුවීම් හැම එකක් තුලම මෙන්න මේ කියාපු කර්ම නියාමතාව කර්ම ධර්මතාව ගැඹිලා තිබෙනවා කියලා කල්පනා කිරීම බොහෝ විට අර හදිසි දේවල් හදිසි ඉක්මන් වීම කෝප වීම ඒවා යටපත් කරගන්න අපට උපකාර වෙනවා බුද්ධ වචනය අනුව. අන්න ඒක ප්‍රායෝගික වශයෙන් විතර කල්පනා කළ යුතු දක්. ඉතින් ඒ විදිහටම දැන් මේ කථාන්තරය ආශ්‍රයෙන් අපිට තවත් පැහැදිලිව කාරණයක් හෙළි වෙනවා පංචශීලයේ වැදගත්කම. බුදු පියාණන් වහන්සේ දේශනා කළ මේ පංචශීලය සුළුපටු දෙයක් නොවේ. මේ ශීලය තුල තිබෙනවා මේ දීර්ඝ සංසාරයේ සත්වයාගේ සිත අකුසලයට නැඹුරු විය හැකි අවස්ථා සියල්ලම අඩංගු වෙනවා කෙටියෙන් සරල වශයෙන්. අප විසින් කරන ලද අකුසල කර්ම පොදුවේ ගත්තාම කොයි යම් ආකාරයකින් නෝ එක පළවෙනි ශික්ෂාපදයට ප්‍රාණඝාත අකුසලයට අහු වෙනවා එක්ක අදින්නා දාණයට එහෙම නැත්නම් කාමිත්‍යාචාරයට එහෙම නැත්නම් මුසාවාදයට සුරාපානයට ප්‍රධාන වශයෙන් තව වයි අතුරු අතු ඉති තියෙන්න පුළුවන් නමුත් යම් යම් ආකාරයකින් මෙන්න මේවයි ප්‍රධාන හැටියට සලකන්න පුළුවන් එතකොට අතීතයේ මේ සංසාරයේ අප විසින් කරන ලද ඒ පස්පවට අදාළ ඒ පාප කර්මවල විපාකයි අපි එදිනදා නොයෙකුත් ආකාරයෙන් අර කියාපු විදිහට මරණ ආදී පමණක් නොවේ ලෙඩ රෝග නොයෙකුත් ව්‍යසන ඊළඟට ධන ධාන්‍ය විනාශ වීම ඒ විදිහේ තවත් එදිනදා පැමිණෙන නොයෙකුත් උපද්‍රව මේ හැම එකටම හේතුව මේ අතීතයේ Tamanම කරන විසින්ම කරන ලද මේ භයානක අකුසල්මයි එතකොට ඒ පමණක් නොවේ මේ කර්මයේ තියෙන භයානකත්වය අර දැන් කිව්වා වගේ දැන් කර්මයේ ඇති යථා තත්ත්වය නොදැනීම නිසා මේ කර්ම කර්මයේ කර්ම නූල් බෝලය තමයි පටලවා ගන්නවා. ඇත්ත වශයෙන්ම බුදු පියාණන් වහන්සේ මේ සංසාරය සමාන කරලා තිබෙනවා අවුලුණු නූල් බෝලයකට. මේක අවුලුණු නූල් බෝලයක් වන්නේ කොහොමද? අපිට අප කරන ලද කර්මය අනුව යම්කිසි විපාකයක් එනවා. ඒ විපාකේන අවස්ථාවේ අපි දන්නේ නැහැ මේක කොහොමද වුනේ කියලා. අපි ඒක අවුල් කරගන්නවා. අවුල් කරගන්නේ ඒක තුලින් තවත් කර්ම ඇති කර ගැනීමෙන්. ඒ Tamanට විපාක දෙන්න උපකාර වුණු පුද්ගලයින් පිළිබඳව දේශය ඇති කරගෙන ඒ පමණක් නෙවෙයි තවත් ඒක නිසා ඇති වුණ නොයෙකුත් විදිහේ කෙලෙස් ඒවාට යට වෙලා කර්මය පටලවා ගන්නවා තව තවත් කර්ම රැස් කර ගන්නවා ඉතින් අන්නේ විදිහේ භයානක තත්වයක් තිබෙනවා කර්ම පටලැවිල්ල ඒ තමා විතරක් නෙවෙයි ඒ පටලැවිල්ලට අහු වෙන්නේ කර්මයක් කරනකොටත් ඒ විපාක විඳිනකොටත් ඒකට එකතු වෙන තවත් පිරිසක් ඉන්නවා ඒකට අනුමෝදන් වෙන පිරිසකුත් ඉන්නවා දැන් අපි දන්නවා දානයක් දීලා එහෙම නැත්නම් වෙන වටිනා පින්කමක් කරලා අපි පින් අනුමෝදන් කරනවා අනිත් අයට. ඒ අවස්ථාවේ ඉඩකඩ තිබෙන අනිත් අයට ඒ කුසලයේ අනුමෝදන් වෙලා දුගතියට යන්නේ නැති විදිහට සුගති ගාමී යම්කිසි කුසලයක් ඇති කරගන්නේ හොඳ පැත්ත. ඒ අනුමෝදනා කියන වචනේ අපි සාමාන්‍යයෙන් යොදන්නේ කුසල් පිළිබඳවයි. නමුත් පින්වතුනි අපට කොතිකුත් සමාජයේ දකින්න ලැබෙනවා අකුසලුත් අනුමෝදන් වෙන අවස්ථාවල් තිබෙනවා. දැන් විශේෂයෙන්ම මේ යුගයේ මේ පින්වතුන් දන්නා හොඳට තමන්ගේ හිතවතුන්ට අනියම් ආකාරයකින් හෝ යම්කිසි යම්කිසි ලාභයක් සිද්ධ වෙනකොට ඔන්න ඒ ගැන ඒ ගැන සතුටු වෙනවා. ඒ ඒක අකුසලයක් නම් ඒ වැරදි විදියට නම් ඒ පුද්ගලයා ඒ කටයුත්ත කරගත්තේ එතෙන්දී අපිත් කරන්නේ ඒ අකුසලයේ අනුමෝදන් වීම. එහෙමත් නැත්නම් විශේෂයෙන්ම යම්කිසි බරපතල දෙයක් පිටමු මිනී මැරීම්, හොරකම් කිරීම, තව නොයෙකුත් අර දූෂණ ආදී ඒ කටයුතු තමන්ගේ හිතවත් එක් කරලා තිබුණොත් ඒක එක්කෝ ඒක තමන්ට තමන් කය වචනයෙන් ඒකට උදව් වෙනවා. එහෙම නැත්නම් ඒ හිතෙන් සතුටු වෙනවා, අනුමෝදන් වෙනවා. අනි බොහොම හොඳයි. වෙන එකක් තියා තමන්ගේ සතුරෙක් මැරුණොත් සාදු සාදු කියලා ඒකාදු කියලා කියන සිරිතකුත් සත්‍යය තුළ තිබෙනවා. ඒ තරමට මුලා වෙලා. එයින් කරන්නේ මොකද්ද අර අහ කියන අහ කියන වෙයි. එහෙම නැත්නම් Tamanට අයිතිත් නැති දෙයක් Taman ගෑගේ දාගෙන Taman ඒ අකුසලයේ බැඳෙනවා. එතකොට මේ අනුමෝදනා කියන වචනේ කුසල් පිළිබඳව යෙදුනට මොකද? මොකද අපි නොදැනුවත්වම අකුසලුත් අනුමෝදන් වෙනවා. ඒක වෙන්නේ යන අර අවිද්‍යාව නිසා. ඒ තුලින් කරන්නේ ඒ අනුමෝදනාව කියන එකත් කර්මයක්. ඒක අනික් කෙනෙක් කළා වුණත් Taman එයින් සිතෙන් සතුටු වෙනකොට Tamanගේ චේතනාවෙන් කිලිටි වෙනවා. ඒ තුලින් Tamanුත් අකුසලයක් රැස් කරගන්නවා. උණු විදි අවස්ථාවල් වලින් පරිස්සම් විය යුතුව තිබෙනවා. එතකොට දැන් ලෝකයේ කොතිකුත් විදියේ පක්ෂ තිබෙනවා. නමුත් සනාතන වශයෙන් ලෝකයේ තිබෙන පක්ෂ දෙකක් ධර්මයේ සඳහන් වෙනවා. සුරාසුර කියලා. ඒ පක්ෂ දෙක අතර කවදත් සටනක් තිබෙනවා. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා යදා යම් කාලයක තථාගතයන් වහන්සේලා ලෝකයේ පහළ වෙද්ද ඒ අවස්ථාවේ ඒ කාලයේ සුරයින්ගේ කියන්නේ දෙවියන්ගේ පක්ෂයේ තර වෙනවයි අසුර කියලා කියන යක්ෂයින්ගේ පක්ෂය හීන වෙනවයි, එය දුර්වල වෙනවයි කියලා. අඩු වෙනවයි මේ පිරිස කියලා. එහි තේරුම මොකද? සත්‍ය අකුසලට නැඹුරු වෙනකොට වැඩියෙන් දෙවියරුන් ලෝකයේ පහළ වෙන්නේ. ඊළඟට අකුසලයට නැඹුරු වෙන්න නැඹුරු වෙන්න අර යක්ෂාදී, යක්ෂ ප්‍රේතාදී ඒ පහත් නිකායවල පහත් ලෝකවල උපදින අය වැඩි වෙනවා. ඔන්න විදිහේ තරංගයක් ලෝකයේ තිබෙනවා. මේක කළු සුදු වශයෙන් දක්වන්න පුළුවන්. ධර්ම වශයෙන් කල්පනා කරලා බලනකොට කුසල ලකුසල අතර තරංගය. සුදු කළු කියලා ගන්නත් පුළුවන්. සුදු පක්ෂය කුසල්, කළු පක්ෂය අකුසල්. ඔන්න ඔය පක්ෂ දෙක තමයි සනාතන වශයෙන් ලෝකේ පවතින. අනිකුත් ඔය අපි හිතන පක්ෂ නොවේ. අන්න ඒක නිසා අපි කල්පනා කරන්න මොන පක්ෂයටද අයිති කියලා, මොන පක්ෂයටද ඡන්දය දෙන්නේ කියලා. කළු පක්ෂයටද සුදු පක්ෂයද කියලා. සුදු පක්ෂයට දෙන ඡන්දයට කියනවා කුසල ඡන්දය කියලා ධර්මයේ. කුසල ඡන්දය. කුසලයට ඡන්දය දෙනවා. ඡන්දයේ නරක පැත්තකුත් තිබෙනවා. ඒක ඡන්ද රාග කියලා කියනවා. අන්න අකුසලයේ පැත්තට යනවා. ඡන්ද රාග කියලා ඒ රාගයට නැඹුරු වෙන විදිය ඇල්ම ඇති කරගත්තොත් ඒක නරකට යනවා. කුසල ඡන්දය හොඳ දෙයක්. මොකද ඒක නිවන නිවනින් කෙලවරවන යම්කිසි වැදගත් ඕනෑකමක් එහෙම නැත්නම් ධර්මයට කැමැත්තක්. ඔන්න ඔය විදිය බලවේග දෙකක් ලෝකයේ තිබෙන බව අපි කල්පනා කරන්න ඕන. ඒ විදිහට Taman Tamanගේ ජීවිතයට ජීවිතේ හරි ආකාර සකස් කරගත්තේ නැත්නම් මේ බුදු පියාණන් වහන්සේගේ ධර්මයට අනුව අපි මේ යන ගමන මොන ප්‍රපාතයකින් කෙලවර වෙනවද කියලා කියන්න බෑ. අන්න ඒ විදිහේ தත්වයක් තිබෙන්නේ නිසා විශේෂයෙන්ම ශීල සමාදානය ගැන කල්පනා කරන්න ඕනේ. දැන් මේ අවස්ථාවෙත් මේ ආජීව අෂ්ටංග ශීලය, ඒ වගේම පොහොය අටසිල්, තවත් ඇතම් කෙනෙක් දසසිල්, ওই විදිහට මේ ශීලයක් සමාදන් වුණා. මේකේ වටිනාකම ගැන හිතලා බලන්න ඕනේ. කොයිතරම් වටිනා දෙයක්ද මේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තිබෙන ශීලයේ හැටියට. මේ ධර්ම මාර්ගයේ ශීලය කියන එක මුල් පියවර පමණයි. නමුත් ඒක තුලත් තිබෙන්නේ කොයිතරම් වටිනා දෙයක්ද කියලා. මේ කය වචන හික්මවා ගැනීමත් ක්‍රමානුකූලව කළ යුත්තක්. ශීලය කියලා කියන්නේ හීලෑකම. අපි සිංහල කළ ගත්තොත් සිංහල කළ ගත්තොත් සීලය කියලා කියන්නේ හීලෑකම. මේ හීලෑකම යගේ අපට පේනවා. මේ හික්මවාගත්තු ඇතිකුගේ චර්යාව දිහා බලනකොට ඒ ඇද්ගොව්වා අර තරම් විශාල සතෙකුගේ පිට නැගලා ඌට කියලා යම් යම් දේවල් වැඩ කරව ගන්නවා. ඒ වගේම වේගයෙන් දුවන අශ්වයෙකුගේ පිට නැගලා ඒ හීලෑ කරගෙන ඒ විදිහට කටයුතු කරනවා. ඒ විදිහට තිරිසන් සතෙක් පවා අප්‍රමාණිකුලව හීලෑ කරගත්තාම කොයිතරම් පුදුම විදියෙ වැඩ කරන්න පුළුවන්ද Tamante යින් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්ද? ඒ විදිහට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ මේ ශීලය අනුව අපි කය වචන හික්මවා ගත්තොත් ඊළඟට ඒක තුල තිබෙන්නේ ඒ කය වචනේ පමණක් නෙවෙයි මේක මේ යන්ත්‍ර නෙවෙයි මේ අපේ ශරීර මේ කය වචනය කියන දේවල් ක්‍රියාත්මක කරන්න උපකාර වන්නේ මනෝපුප්පංගම ආධම්මා කියන ඒ පදයට අනුව සිතයි. මේක ඇතුළේ තියෙන මේකට මූලික හේතුව වෙන්නේ සිතයි. ඇත්ත වශයෙන්ම මේ ශීලයේ තුල තිබෙන්නේ මේක සංඝයා වහන්සේලා ප්‍රකාශ කරන ආකාරයට අර කතාව තියෙන්නේ අර ගමරාල සිල් සමාදන් වුණා වගේ එහෙම ශික්ෂාපද කීමක් නෙවෙයි තේරුමක් නැතුව හිතට දාගන්න ඕන. සමහර විට අපි ඒක චාරිත්‍රානුකූලව වඩා ගෞරවයක් ඇති වෙන්න පාලියෙන් කිව්වට මොකද එහි අදහස තේරුම් ගන්න ඕන. මේ සතුන් මැරීම පිළිබඳ මේ ශික්ෂාපදය එහෙම නැත්නම් සතුන් මැරීමෙන් වෙන්වීම වේරමණී කියලා කියන්නේ වෙන්වීම. මෙතන විරමණ කියලා කියන්නේ විරතිය කියලා කියන්නේ වෙන්වීම. ඒකයි අමාරුව. කිරීමයි පහසුව වෙන්වීමයි අපහසු. ඒ වෙන්වීම පිළිබඳ ශික්ෂාපදය ඒ පිළිබඳ හික්මීම පිළිබඳ ඒ ඒ නීතිය මම මම පිළි අරගෙන සමාදන් වෙනවා කියලාගෙන මම අරගෙන කවුරුවත් කිව්වට නෙවෙයි ස්වේච්ඡාවෙන් ඒක රකිමි කියලා ඒ විදිහට යම්කිසි අදිෂ්ඨානයක් සිතේ තැන්පත් කර ගැනීමයි. තමන්ගේ නුවණට අනකිරීමක් වගේ. තමන්ගේ මේ සිතේ මේ අපගේ ක්‍රියාකාරීත්වය සාමාන්‍යයෙන් හිතුමතේට කරන දේවල් තිබෙනවා. නුවණින් කල්පනා කරන දේවල් තිබෙනවා. මේ දෙක අතර ලොකු වෙනසක් තිබෙනවා. අප එක එක්කෙනා තුල තිබෙනවා යම්කිසි ශක්තියක් නුවණ කියලා දෙයක්. ටිකක් කල්පනාකාරීව සිහි නුවණ කියලා කියන්නේ කල්පනාකාරීව යමක් කරන්න පුළුවන්කම තිබෙනවා. නමුත් ඒක මතු කරගත යුත්තක් උත්සාහයෙන්. මොකද සංසාරයේ ස්වභාවය පහළට ගලා යන වතුර වගේ අකුසලයට යාමයි. ඒක නිසා ඒක යටපත් වෙලායි තිබෙන්නේ. අපි හිතැඟි අනුව හිතට අනුව සාමාන්‍ය ක්‍රියා කරන්නේ. ඒ හිත කියලා උඩින් තියෙන හිත බොහෝ විට අකුසලයි. අකුසලයට නැඹුරු. නමුත් නුවණ කියන එකක් ඒ සම්පිත ශක්තියක් ප්‍රඥාවක් අප තුල තිබෙනවා. වැටහීමක් අප තුල තිබෙනවා. ඒ අදහසම තමයි අර ප්‍රත්‍යවේක්ෂා කියලා කියන්නේ. ප්‍රත්‍යවේක්ෂා කියන වචනය ගැඹුරින් කල්පනා කරලා බැලුවොත් දැන් කෙනෙක් කණ්ණාඩියක් ඉස්සරහට ගිහලා Taman දිහා බලන්න වගේ දෙයක්. යමක් පිළිබඳව නැවතිලා හිතලා බලන එක. ගමනක් යන්න සූදානම් වෙලා මඟුල් තුල ආදීකට යන්න සූදානම් වෙලා Taman සැරසිලා අඩුපාඩුවක් තිබෙනවද? ඒ ආභරණය හරි තැනද දාගත්තේ කියලා ඒ විදිහට බලන්නේ යන කණ්ණාඩිය ඉස්සරහට ගිහිල්ලා. ඒ වගේම අපේ සිත් තුළ තිබෙනවා නැවත සලකා බැලීමේ ශක්තියක්. නැවත ආවර්ජනය කළ බැලීමේ ශක්තියක්. විශේෂයෙන්ම මේක මෙහෙමද කියලා අපිට නැවතිල කල්පනා කරන්න පුළුවන් දෙයක් තිබෙනවා. අන්න ඒකයි මේ ප්‍රත්‍යවේක්ෂා කියලා කියන්නේ බුදු පියාණන් වහන්සේ පවා කණ්ණාඩි උපමාවෙන් දක්වලා තිබෙන්නේ. හිතලා බලන්නේ මේක මේ කොහොමද කියලා. මේක කුසල් අකුසල් කියන එක කෙටියෙන් බුදු පියාණන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේට විග්‍රහ කරලා දීලා තිබෙන්නේ. අකුසල කියලා කියන්නේ තමාගේ පරිහානියටත් අනුන්ගේ පරිහානියටත් හේතු වන යම්කිසි සිතින් කයින් හෝ වචනෙන් කෙරෙන ක්‍රියාවල්. අකුසල් කියලා කියන්නේ ඒකයි. කුසල් කියලා කියන්නේ තමන්ගේ යහපතටත් අනුන්ගේ යහපතටත් හේතු වන සිතින් කයින් වචනෙන් කරන ක්‍රියාවල්. එතකොට අන්න ඒ විදිහට හිතාගත්තාම මේක මේ කෙටි කාලීන අදහසක් නෙමෙයි බුදු පියාණන් වහන්සේ දක්වන්නේ සමහර විට හිතන්න පුළුවන් දැන් මට මේක මට මේ වෙලාවේ ලාභයක් ලැබෙනවා කියලා නමුත් මෙන්න මේ කර්මානුරූපව කල්පනා කරලා බලනකොට එහෙම කෙටි කාලීන හැඟීමක් නෙවෙයිද ගන්න තියෙන්නේ දැන් යම් කිසි කෙනෙක් හොරකමක් ආදී දෙයක් කරන්න පුළුවන් මට මේන් ප්‍රයෝජන වෙනවා කියලා. එයින් අනුන්ට හැබැයි අයහපතක් සිද්ධ වෙන්නේ. ඒ පමණක් නෙවෙයි තමන්ගේ සිත කිලිටි වෙනවා. ඔන්න විදියට නුවණින් කල්පනා කරන්න ඕනේ. එහෙම කල්පනා කරන්න ශක්තියක් අප තුල තිබෙනවා ප්‍රත්‍යවේක්ෂාව කියලා. ඒක ඉදිරිපත් කර ගන්න ඕනේ. ඒ වගේ අර නුවණට යම්කිසි ඒ අදිෂ්ඨාන ශක්තියක් සිතට දමලා ඊළඟට ඒකත් එක්කම යන එකක් තමයි ආවර්ජනාව කියන එක. ශීල ආවර්ජනාව. ආවර්ජනාව කියලා කියන්නේ නැවත සලකලා බලනවා. ඒ තමන්ගේ ශීලය. මම මේ විදිහේ ශීලයක් සමාදන් වුණා. මේ ශීලයට ගැළපෙන ආකාරයටද මේ පැවැත්ම කියලා. ඒක දිනපතා දැන් මේ අවස්ථාවේ නම් මේ තමන් ශීලයේ සමාදන් වෙලා ඒක මතක් වෙන්න යම් කිසි ඇඳුම් පැළඳුම් පිළිබඳවත් සමහර කෙනෙක් ඒ විදිහට වෙනසක් කරගන්නවා මේ කොයි එකනොත් කරන්නේ තමන් සීලයක් උඩ ඉන්නවා කියන එක අඳුන්වලා දෙනවා ඒක හිතට නගා ගන්න උපකාර වෙන අනිකුත් ඒ පැවැත්මට අනුරූප විදිහට ජීවත් වෙන්න උත්සාහ කරනවා ඒක තුලින් තමයි කෙනෙකුට හිත හික්මවා ගන්න පුළුවන් වන්නේ ඉස්සෙල්ලාම කය වචන හික්මවා ගන්නවා ඒක තුලිනුත් විශාල සැපයක් තමන් එදිනදා ජීවිතය ලබන බව බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා. ඒකට කියනවා අනවජ්‍ය සුඛය කියලා. නිර්වද්‍ය භාවය. වැරැද්දක් නැතිව අපි ජීවත් වෙනවා කියන ඒ සැනසෙල්ල. දැන් කී දෙනෙක් පසුතැවිල්ලෙන් යුක්තව ගත කරනවද? සීලේ ආනිසංසය පසුතැවිලි වලින් තොරව. විපිලිසර භව කියලා කියන පසුතැවිලි වලින් තොරව. එදිනදා ධර්මමය සැනසීමකින් යුක්තව ජීවත් වීමයි. අර අකුසල් කරන පුද්ගලයාට එදිනදා ඒ ජීවිතේ කටයුතු කරන අවස්ථාවල් වල හිතන නාවත් සමහර විට Taman ටිකක් නිින්දට යන වෙලාවට එහෙම ඔන්න මතක් වෙනවා මම මේ විදිහේ දේවල් කරලා තිබෙනවා නේද විශේෂයෙන්ම වයස්ගත අවස්ථාවේ එහෙම නැත්නම් මැරෙන අවස්ථාවේ අර අකුසලයක් හිතට එනවා මැරෙන අවස්ථාවේ අර බරපතල අකුසලයක් හිතට ආවොත් කෙලින්ම යන්නේ දුගතියටයි ඔන්න විදිහේ භයානක තත්වයක් සංසාරයේ තිබෙනවා මේක නිසා තමයි බුදු පියාණන් වහන්සේ අවසාන වශයෙන් ප්‍රකාශ කරන්නේ මේ මුළු මහත් සංසාරයෙන්ම මිදෙන්න කියලා සංසාරයෙන් මිදෙනවා කියලා කියන්නේ අන්න අර කියාපු කර්ම පටලැවිල්ල සම්පූර්ණයෙන්ම එයින් බේරෙන එකයි ඒක එසේ මෙසේ ක්‍රමයකින් ඒකෙන් බේරෙන්න බෑ. ඒක මහා පුදුම විදියේ අර අවුලුණු නූල් බෝලයක් වගේ දෙයක්. ඒකමයි මේ කර්ම පටලැවිල්ලෙන් බේරීම එහෙම නැත්නම් සංසාරයෙන් බේරීම සඳහා බුදු කෙනෙක් අවශ්‍ය වන්නේ. බුදු කෙනෙක් ඒ බුදු කෙනෙක් කියලා කියන්නේ Taman බේරුණා වගේම අනිත් අයටත් බේරෙන්න ඒකට උපකාර වෙන ධර්මය ඒ සත්‍යයට පැහැදිලි කර දෙන කෙනෙකුයි. ඉතින් අන්න ඒ ඒ ක්‍රමය තමයි ලෝකෝත්තර විමුක්තිය. බුදු පියාණන් වහන්සේලා මේ දක්වන ලෞතුරු විමුක්තිය ලෝකයෙන් එතර වීම ඒක තුලිනුයි මේ කර්මපටලැවිල්ල බේර ගන්න පුළුවන් වන්නේ මේ හැම එකකටම මූලික හේතුව හැටියට දක්වනවා සංස්කාර හේතුවයි කියලා මේ සංස්කාර නිසා සිද්ධ වෙන්නේ කියලා මේ පිනතුණුත් ඇතම් කෙනෙක් අහලා ඇති අවිද්‍යාව නිසා සංස්කාර ඇති වෙනවයි කියලා ඉතින් මෙන්න මේ අර කියාවෝ මම මාගේ කියලා ගත්තු ඒ තමාය කියලා ගත්තු හැඟීම නිසා නොයෙකුත් විදිහේ හිත ඇතුලේ සකස් වීම රාශියක් සිද්ධ වෙනවා. ඒක ඇටියෙන් හඳුනාගත්තොත් චේතනාව කියලා ගන්නත් පුළුවන්. චේතනාව ප්‍රාර්ථනාව බලාපොරොත්තු ආදී වශයෙන් ඇති වෙන යම්කිසි සිතිවිලි પરම්පරාවක් සිතේ ක්‍රියාකාරීත්වයක් තිබෙනවා. ඒ ක්‍රියාකාරීත්වයේ අන්නර කියාපු විදිහේ මහා පටලැවිල්ලක් වගේ නූල් බෝල පටලැවිල්ලක් වගේ තත්වයකට සංසාරේ අපවගෙන යනවා. දීර්ඝ කාලයක් අපව ජීවත් කරන්නේ අප කරන ලද ඒ කුසල අකුසල කර්මයි. ඒකට මේන් බේරෙන්න නම් කරන්න තියෙන්නේ මෙන්න මේ කියන ඒ චේතනා ශක්තිය, මේ කර්ම ශක්තිය, මේ එහෙම නැත්නම් මේ සංස්කාර වේගය සංසිඳවන්න ඕන, සමනය කරන්න ඕන. නිවන්ට ඕන. අන්න ඒ විදිහට එයක් ඒ බුදු පියාණන් වහන්සේලා දක්වන්නේ ලෝකෝත්තර විමුක්තිය හැටියට මාර්ගඵල ප්‍රතිවේදී වෙන්න මාර්ගඥාන වලින් සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියලා මාර්ගඥාන හතරකින් හතරක් තුලින් මෙන්න මේ මුණුහත් සංසාර ගැටලුව මේ කර්මපටල ඇවිල්ලා බුදු පියාණන් වහන්සේලා විසඳනවා. එතකොට මේ කෙටියෙන් සලකා ගත්තොත් මෙන්න මෙහෙම හිතා ගන්න පුළුවන් මේ කවුරුත් අහලා තිබෙනවා සෝවාන් කෙනෙක් සෝවාන් වුණ කෙනෙක්. ඒ කියන්නේ සෝවාන් වුණා කියලා කියන්නේ අර විදියට සීලය පදනම් කරගෙන සමාධියෙන් සිත තැන්පත් කරගෙන ප්‍රඥාව කියලා කියන චතුරාර්ය සත්‍යයේ ලෝකයේ පැවැත්ම දුකක් මේකට යටින් හේතුව තිබෙන තණ්හාවයි මේ තණ්හාවේ සංසිඳීමමයි නිවන ඒකට මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගයයි ඒ ගමන් කරන අන්න ඒ විදිහට අය හතර කාරණිය Taman ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන එක්තරා මට්ටමකින් වෙනත් විදියකින් කියනවා නම් මේ මුළු මහත් පැවැත්මේ ඇති අනිත්‍ය දුක්ඛනාත්ම කියන ත්‍රිලක්ෂණය අවබෝධ කරගන්න ඕන ඒ විදිහට අවබෝධ කරගෙන යම්කිසි මේ සංසාර පැවැත්ම පිළිබඳ නොයල්මක් එපාකමක් හිතේ ඇති වෙන්න ඕන. මේක පිළිබඳ එපාකමක් ඇති වෙන තාක් මේක සංසාරයෙන් බේරෙන්න බෑ. ඒක මේ එදිනදා ජීවිතේ නොයිකුත් අර විදියේ උපද්‍රව ව්‍යසන ආවහම මේ හැම කෙනෙකුටම මොහොතකට හිතේ ඇති වෙනවා. මොහොතකට හිතේ ඇති වෙනවා. අපොයි මේ සංසාර පැවැත්ම කිසි සාරයක් නෑ කියන නමුත් අර භයානක අන්දමින් අවිද්‍යාව තණ්හාව හිතේ බලපවත්වන නිසා ඒක අමතක වෙලා යනවා. අන්න ඒ විදිහේ தත්වයක් තිබෙනවා. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ අර ක්‍රමානුකූලව අර විදිහට සීලය සමාධිය ප්‍රඥාව වඩලා හරියාකාර නුවණින් මෙනෙහි කිරීම තුළින් ප්‍රඥාව වඩලා ඊළඟට යම්කිසි අවස්ථාවක සිත රෝවාන් තත්වයට පැමිණියා නම් ඒ මාර්ගඥාණයෙන් මොකද්ද වෙන්නේ? අර සංසාර පැවැත්මේ තවත් ආත්ම භාව හතකට පමණක් සීමා කළා. ඒයින් පමණක් ඉතුරු කළා අනිකුත් සියලුම කර්ම කර්ම ශක්තියින් විනාශ කළා දමනවා. විශේෂයෙන්ම අපායগামী කර්ම නැතිවීම. අන්න ඒක නිසා තමයි සෝවාන් කියලා කියන මේ ප්‍රථම මාර්ගඥාණයෙන් ලැබෙන විමුක්තිය පවා බුදු පියාණන් වහන්සේ චක්‍රවර්ති රාජයටත් වඩා උතුම් කියලා බොහෝ අවස්ථාවල ප්‍රකාශ කරලා තිබෙන්නේ. ඒ විදිහට කල්පනා කරන්න ඕනේ. එතකොට ඒ ඒ පළමුවෙනි මට්ටම ඊළඟට දෙවෙනි මට්ටම හැටියට දක්වනවා සකදාගාමි තත්වය කියලා. ඒ සකදාගාමි කියලා කියන්නේ ඒ පුද්ගලයාගේ ප්‍රඥාව දැන් දෙවෙනි මට්ටමේදී නැවත එකවරක් දිව්‍ය ලෝකයේත් එකවරක් පමණක් මනුෂ්‍ය ලෝකයටත් එන පමණ අතුරු කළා අනිකුත් කර්මයන් ක්ෂය කරනවා. අත් වශයෙන් සකදාගාමි කියලා කියන්නේ නැවත එකවරක් පමණක් මෙලොවට එන. ඉතින් ඒකට ඉඩ තිබෙනවා දිව්‍ය ලෝකේ එකවරක් ඉපදිලා ඊළඟට නැවත මනුෂ්‍ය ලෝකයට එනවා. ඒකයි. ඊළඟට අනාගාමී තත්වයට පැමිණියාම ඒ තැනත්තාගේ සිත අර භව සංයෝජන කියලා කියන භවයට බැඳිච්ච ඒ බන්ධන රාශියක්ම කැඩිලා ඊළඟට සුද්ධාවාස කියලා කියන බ්‍රහ්ම ලෝකවල උත්පත්තිය ලැබලා එතෙන්දීම පිරිනිවන් පානවා. එතකොට සුද්ධාවාසවල විඳින්න වෙන සියුම් මේ කර්ම ටික පමණයි එතකොට ඉතුරු වෙන්නේ. ඊළඟට අරහත්ත්වයේදී කෙරෙන්නේ රහත් වීමේදී ditta dhamma vedaniya වශයෙන් මෙලෝ වශයෙන් විපාක දෙන යම් කිසි කර්ම තිබෙනවා නම් ඒවා පමණක් ඉතුරු කරලා අනිත් සියලුම කර්ම වේගයන් සංසිඳවනවා තවත් උත්පතක් ගෙන දෙන්නේ නැති තත්වයට සිත පමුණුවනවා. ඒ ප්‍රඥාව ශක්තිය තුලින්. ඒකට තමයි සංස්කාර සංසිඳීම කියලා කියන්නේ සංඛාර සබ්බ සංඛාර සමත. සියලු නිවනටම නමක් තමයි සියලුම සංස්කාරයන් සමනය කිරීම. එතකොට මේ සමනය කිරීම සංසිඳ වීම, සංසුන් කිරීම, නිවීම කියන මෙන්න මේ වචන රාශිය තුලින් පෙන්눔 කරන්නේ අර මේ සංසාර ගැටලුව බුදු පියාණන් වහන්සේලා විසඳු ආකාරයයි. අවබෝධය තුලින් ප්‍රඥාව තුලින් පාරිශුද්ධිය තුලින් අන්න ඒ විදිහට ඒ ධර්ම මාර්ගය බුදු පියාණන් වහන්සේලා දක්වලා තිබෙනවා. ඒක අනුව අපි කල්පනා කරගන්න ඕන අපේ මේ ජීවිතය කොයි විදිහටද ගෙවිය යුත්තේ කියලා. දැන් මේ පින්නතුන් සමහර විට තව දින කිහිපයකින් අලුත් අවුරුද්දකට අලුත් ශතවර්ෂයකට පා තියන්න සූදානම් වෙලා ඉන්නේ. ටිකක් හිතලා බලන්න ඕන මොකද්ද මේ පහුගිය ශතවර්ෂය කියලා. භෞතික වශයෙන් බලනවා නම් මේක ඊ타මාත්ම පුදුම විදිහේ නිෂ්පාදන තුලින් දියුණුව කරා ගිය ශතවර්ෂයක්. නමුත් ආධ්‍යාත්මික වශයෙන් බලනකොට භයානක පරිහානියකට මුහුණ දුන්න යුගයක්. ඒකට සමහර විට හේතු වෙන්න පුළුවන් අර භෞතික දියුණුව ගැන. ඒකේ වටිනාකම ගැන වැරදි විදිය අවබෝධයක් ඇති කර ගැනීම. ඒ භෞතික දියුණුව තුළින්ම බොහෝ විට තමන්ගේ ආධ්‍යාත්මික පරිහානියට කාරණා රැස් කර ගන්නට ඇති. මොකද මේ පින්නතුන් දන්නවා දැන් එදිනදා ජීවිතේ බණ භාවනා කරන්න අවස්ථාවක් නැහැ කියලා කියනවා. දවසේ කාලයක් නැහැ කියලා කියනවා බණ භාවනා ආදිය කරන්න. ඒකට හේතුව හිතා ගන්න පුළුවන් මොකද කියලා. gedara dorawal වල තිබෙන తত্ত্বය පිළිබඳව. ඉතින් අපි දියුණු වෙයි කියලා කියන කාරණාව තමයි අපේ පරිහානියට හේතු වෙන්නේ. අන්න ඒක නිසා නුවණින් මේ අපේ සාර ධර්ම කියලා කියන ජීවිතයේ වටිනාකම් පිළිබඳ හරි අවබෝධයක් ඇති කරගන්න උත්සාහවත් වෙන්න ඕන. නුවණින් සලකලා බලලා මෙන්න මේ විදිහේ ධර්ම කථාන්තර ආශ්‍රයෙන් මේක අද ඊයේ පමණක් නෙවෙයි, ඒ කාලයට පමණක් නෙවෙයි, මහා කාල උපාසක මහත්යට පමණක් වෙන දේවල් නෙවෙයි, අපි කාටත් වෙන දේවල්. මේවා තුල තිබෙන ධර්මතාව බුද්ධ වචනය අනුව කල්පනා කරලා මේ සංසාරයෙන් මිදීම සඳහා උපකාර වන ඒ ගත යුතු ගමන් මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය ත්‍රිවිධ ශික්ෂා වඩන උත්සාහවත් වෙන්න ඕන බාධක මැද්දේ හෝ මක්නිසාද මේ බුද්ධෝත්පාද කාලයක විතරයි මේක කරන්න පුළුවන් වන්නේ අබුද්ධෝත්පාද කාලයක අපිට මේ නිවන කියන වචනයවත් අහන්න ලැබෙන්නේ නැහැ ඇහුවත් තේරෙන්නේ නැහැ අන්න ඒ විදිය යුගයක් අන්න ඒක නිසා දැන් මේ මොන විදියකට මේ ශතවර්ෂයක් ගැන කල්පනා කරාට මොකද අපි ඇත්ත වශයෙන්ම අපි මේ එක මොහොතයි ජීවත් වන්නේ මේ මොහොතේ මේ මේ මොහොතේ පමණයි අපි ජීවත් වන්නේ. මේ ජීවිතයයි ආත්ම භාවයයි කියලා මේ අපි කියන හැම එකක්ම මේ ඊටාම සුළු ක්ෂණයයි පවතින්නේ. ඒ ක්ෂණය බිඳිලා යනවත් එක්කම එතනින්ම ඉවරයි. නමුත් අපි මේ ගැට ගහ ගන්නවා අවිද්‍යාවෙන් තණ්හාවෙන්. මෙන්න මේ සත්‍යතාවය එතකොට මේ භාවනාව මගින් කෙනෙක් ප්‍රත්‍යක්ෂ කරගatiya යුත්තේ මේ අනිත්‍යතාව කියලා කියන බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කොට වදාළ මේ අනිත්‍යතාව අපි හිතෙන්ම ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන. මේක දකින්න ඕන. ඒ දැකීම තුලින් තමයි අර ගැට ගැසීම නතර වෙන්නේ. උපාදානය කියලා කියන්නේ අල්ලා ගැනීම. හිත හැමතිස්සෙම යමක් අල්ලා ගන්නවා. ඊටාම ශීඝ්‍රයෙන් කැලේක ගහකින් ගහකට පනින වඳුරෙක් වගේ මේ සිත අල්ලගෙන යනවා. එතකොට මේ සිතේ ක්‍රියාකාරීත්වය දැකීමට තමයි අර අවිදර්ශනාවේදී මෙනෙහි කිරීම කියලා. සමාධිමත් හිතකින් මේ සිතේ ක්‍රියාකාරීත්වය හරියට ක්‍රියා කරන ආකාරය ගැන දකින්න පුරුදු වෙන්න ඕන. මේ අපේ කය වචනය සිත කියලා කියන මේ තුන් දොර පිළිබඳව බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ ශික්ෂාපද ආශ්‍රයෙන් ඒවා පිළිබඳව පාලනයක් කරගන්න සිද්ධ වෙනවා. ඊළඟට ඇස කන නාසය දිවකය මන කියලා කියන ඒ දොරවල් හය පිළිබඳව මක්නිසාද මෙන්න මේ දොරවල් තුලින් තමයි අකුසල් ආදිය ගලාගෙන ඉන්නේ මේ වයින් හිත ඇමත් කරලා ඊළඟට යම්කිසි පිරිසිදු කර්මස්ථානයක් තුලින් කුසල කර්මස්ථානයක් තුල කුසල නිමිත්තක් තුල සිත බොහෝ වෙලා කඳවා ගැනීමෙන් සමාධි ශක්තියක් තමන්ගේ සිතේ තිබෙන ඒ ප්‍රබලතාව ශක්තිය තමන් අත්දකින්න ඕන. ඒ විදිහට සමාධිමත් කර සිතකින් තමයි මේ තමන්ගේ මේ පංචස්කන්ධයේ යථා ස්වභාවය ලෝකේ යථා ස්වභාවය දකින්න පුළුවන් වන්නේ. අන්න ඒකයි මේ බුදු පියාණන් වහන්සේලා දක්වා වදාළ ලෝකෝත්තර විමුක්තිය. ඇත්ත වශයෙන්ම මේ කර්මයේ කර්මය කියලා මේ කර්ම පටලැවිල්ලෙන් බේරෙන්න පුළුවන් වන්නේ අන්න ඒ විදිහේ ධර්මයෙන් මිසක් ධර්ම චක්‍රයෙන් මිසක් මේ කර්ම චක්‍රයේ බලගත්ු ශක්තිය බිඳින්න පුළුවන් වන්නේ ධර්ම චක්‍රයෙන් පමණයි. අන්න ඒක නිසා මේ පින්වත් පිරිස කල්පනා කරන්න ඕන අපේ මේ ඉදිනදා ජීවිත රටාව පිළිබඳව සැලකිය යුතු සංශෝධනයක් කරගන්න උත්සාහවත් වෙන්න ඕන අලුත් ආරම්භයක් නම් Taman හිතනවා නම් මොන ලෝක සම්මතයට අනුව හෝ අලුත් සතවර්ෂයකට අපි මුහුණ දෙනවා කියලා හිතනවා නම් ඒ අනිකුත් નિසරු දේවල් නෙවෙයි ජීවිතයේ සාරධර්ම ගැන හිතලා ඒ අනුව Tamanගේ එදිනදා ජීවන රටාව සකස් කරගන්න ඕන දිනචරියාව සකස් කරගන්න ඕන කාලසටහන සකස් කරගන්න ඕන ඊළඟට ඒ වගේම වැදගත් දෙයක් තමයි ආජීවය කියලා කියන Tamanගේ ජීවිකා මාර්ගය ජීවන මාර්ගය ගැන ඒක භයානක අන්දමින් අධර්මයට නැඹුරු වෙන යුගයක් අධර්ම ජීවිකාවන්ට තැන දෙන යුගයක් හැම පැත්තෙන්ම. නමුත් Taman කල්පනා කරන්න ඕන. Tamanට සංසාරේ කෙටි කරගන්නවද? එහෙම නැත්නම් මේ සංසාරයේ දිගින් දිගට යනවද මේ විදිහේ දුක් රාශියක් මැද්දෙන්? අපි අකමැති දුක් වලට නම් ඒ දුක් වලට හේතු වෙන දේවල් අපි දැන දැන වසවිස පානය කරන්නේ නැහැ. දැන දැන Taman වතුර මොන ඒ ළිඳකට වසවිස දාන්නේ නැහැ. අන්න ඒ විදිහේ தத்துவයක් නම් අපි කල්පනා කරන්න ඕන අර Tamanට Taman හතුරන් නොවි ඒ බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ කර්ම මාර්ගය තුලින්ම අපි නැගී සිටින්න ඕන. ඒක තමයි බුදු පියාණන් වහන්සේ දැන් සමහර කෙනෙක් මේ කාලේ කියන ඇහෙනවා තර්කකාරයින් භවය වැඩෙනවයි කියලා මේ කුසල් ධර්ම කිරීමෙන් පවා. ඒක නිසා ඒකත් නොකර ඉන්නේ කියලා. ඒක වැරදි අදහසක්. මෙතන තිබෙන්නේ මධ්‍යම ප්‍රතිපදාවයි. අකුසලයෙන් ඉවත් වෙන්න කුසලිය උපකාර කර ගන්නවා. ඒ කුසලය තුලින් ඇති කර ගන්න සුචරිතය. ඒක තුලින් තමයි සමාධියක් ඇති වෙන්නේ. ඒ සිතේ ඇති පසුතැවිලි ආදී ඉවත් කරලා සිතේ යම්කිසි සොම්නසක් තුලින් තමයි ප්‍රසාදයක් තුලින් තමයි සිතේ සමාධියක් ඇති වෙන්නේ. ඒක නිසා දන් පින් ආදී හැම දෙයකම ප්‍රයෝජනයක් තිබෙනවා මධ්‍යම ප්‍රතිපදාව අනුව. ඇතම් කෙනෙක් කියනවා අන්න අර තර්කවාදී ගත්ත කෙනෙක් එහෙනම් ඒවත් ඕනේ නැහැ. ඇයි භවය වැඩෙනවනේ? ඒක වැරදි අදහසක්. ඒක එතනින් නවතින්නේ නැහැ හැබැයි. ඇයි හැම එකක් තුලින්ම ඊළඟට අපි ඒ සිත සකස් කරගත්තා. ඊළඟට කරන්නේ මොකක්ද? අර විදියට ප්‍රඥාවට උපකාර වෙන විදර්ශනා භාවනාව වඩනවා. ඔන්න ඒ தත්ත්වය ඕවා පිළිබඳව පටලවා ගන්නේ නැතුව, ණයාගේ වල්ගෙන් අල්ලගන්නේ නැතුව, මේක මේ පහුරකින් එතර වෙන්න වගේ මේ හැම එකක්ම අපි උපකාර කරගෙන මේ අපේ සිත නිවන කරා පමුණවා ගන්න උත්සාහවත් වෙන්න ඕන. එතකොට ඊළඟ ශතවර්ෂයක් එහෙම නැත්නම් ඊළඟ අවුරුද්දක් පිළිබඳව අපි කල්පනා කරනවා නම් අපේ අපේ දූ දරුවන් හැම කෙනෙකුගේම ඒ ජීවිතේ හැඩගැහෙන ආකාරයට අපි උපදෙස් දෙන කතා කරන්නට ඒ අයට අපි දන්නා ධර්මය කියා දෙන්න කල්යාණ මිත්‍රීන් හැටියට ඒක තරම් ශක්තියක් ඇති කර ගන්න ඕනේ. ඒ ශක්තිය ඇති කර ගන්න පුළුවන් වන්නේ තමනුත් ඒ ධර්මයේ යෙදීමෙනු. තමනුත් මේ විදිහට සීල් සමාදන් වෙලා තමනුත් භාවනා කරනවා නම් විපතකට පැමිණි අවස්ථාවේ කෙනෙක් හරියට අතමාරුවක් ඉල්ලන්න වගේ යම්කිසි ගැටලු අවස්ථාවකට මුහුණ පාලා ඉදිරිපත් වුනහම ධර්මානුකූලව ඒ තැනත්තා භයානක විපතකට පත්නා ඉන්නවනම් මේ ධර්මයට අනුව ඒකෙන් වළක්වලා ගන්න පුළුවන් වාග් ශක්තිය පුද්ගලයාට ඇති වෙනවා. ඒ බඳු කල්යාණ මිත්‍රෙන් ඇතන් විට සිටිනවා මේ ධර්ම මාර්ගයට යොමු වෙච්ච අය. අතර අපි එතකොට මේ බලාපොරොත්තු වෙන මේ පින්වත් පිරිසත් මේ විදිහට ධර්ම මාර්ගයේ ගමන් කරමින් අනාගතයේ මෙන්න මේ විදිහට කියන භයානක පරිහානි ප්‍රපාතයක් කරා යන යුගයක්. ඒක නිසා මේ 99න් හරි බේරිලා 99න්වත් බේරිලා මේ ප්‍රපාතයේ මේ ධර්ම මාර්ගයට නැඹුරු වෙලා මෙන්න මේ කියාපු සංසාරයේ භයානක తত্ত্বය අවබෝධ කරගෙන ඒ තුලින් තම තමන්ගේ දිනචරියාවේ කොයිතරම් මේ වැඩ රාජකාරී තිබුණත් ආරම්භය කරන්න ඕන සුළු වේලාවකින් හරි යම්කිසි සමහර විට දවසේ මුළු කාලයම අපිට මේ මේ කටයුතු සඳහා යොදන්න වෙනවා කියලා මැසිවිලි කියනවා. ඒ බඳු අය යටත් පිරිසෙන් විනාඩි 10ක් 15ක් කලින් නැගිටලා හරි අමුතුවෙන් කාර්යය ලබා ගන්නවත් ඕන. එහෙම යම්කිසි ආරම්භයක් කළොත් එතන ඉඳලා තිබෙන්නේ අන්න අර කුසල ඡන්දය කියලා කියන කුසලයට කුසලයේ එහි ආනිසංසයනකොට සුළු භාවනාවක් කළත් එයින් එන ආනිසංස තුලින් අන්න ඊළඟට උද්‍යෝගය වැඩෙනවා, ඕනෑකම වැඩෙනවා. ඒ වගේම කල්යාණ මිත්‍ර ආශ්‍රය අත්‍යවශ්‍යයි. කල්යාණ මිත්‍රයින්ගේ උපදේශ අනුව බුදු පියාණන් වහන්සේ වදාළ මේ ප්‍රකාශයට අනුව මේ මුළු මහත් ශාසනයම කල්යාණ මිත්‍රතාවයි. ඒක නිසා මේ කල්යාණ මිත්‍රේ තමනුත් කල්යාණ මිත්‍රෙක් වෙන්න උත්සාහ වෙන අතර ඒකට උපකාර කරගන්න ඕන අනිකුත් කල්යාණ මිත්‍රයන් අමාරුවෙන් හරි. ඒ අය හමු වෙලා එයාගේ උපදෙස් අරගෙන මේ කටයුතු ඉදිරියට කරගෙන යන්න උත්සාහවත් වෙන්න ඕන. දැන් එතකොට මේ පින්වත් අර විදිහට කල්පනා කරගෙන Taman මේ එදිනදා ජීවිතයේ කරන ක්‍රියාවලියක් ඊළඟට සිටිවිලි પરම්පරාවත් මේ හැම එකක්ම අර කර්මය කියලා කියන ඒ කර්මයේ ඇති භයානකත්වය මෙනෙහි කරමින් කරන්න පුරුදු වුණොත් අන්න Taman දුසිරිතෙන් වැළකීමටත් සුසිරිතට නැඹුරු වීමටත් ඒක උපකාරයක් වෙනවා ඒ විදිහට කල්පනා කරගෙන දැන් අද මේ වටිනා පෝය දවසේ අවුරුද්දක් ඉවර වෙන පෝය දවස ඒක නිසා යම් යම් විශේෂ අදිෂ්ඨාන ඇති කරගන්න හොඳ අවස්ථාවක්. ඒ විදිහට මේ අවස්ථාවේ වටිනා ශීලයක් සමාදන් වෙලා සිත කය වචනේ හික්මවාගෙන ඒ වගේම ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව කියලා කියන ඒ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම වැඩෙන ආකාරයට තමන්ගේ සිත පවත්වමින් ඒවා ඇති වෙන ආකාරයට එහෙම නැත්නම් ඒවා වැඩෙන ආකාරයට තමන්ගේ සිත කය වචනේ පවත්වමින් මේ පැය තුල ධර්ම ශ්‍රවණය කළා මේවායේ ආනිසංශ හැටියට මේවා ඈත අනාගතයකට දාන්න නැතුව මේ මේ අවස්ථාවල් වලම මේවායේ සම්පූර්ණ ඵල ප්‍රයෝජනය ලබාගෙන මේ අති භයානක සංසාරයෙන් මිදෙන්න අදිෂ්ඨාන කරගන්න ඕන. ඒ සඳහා අද දින කරන ලද මේ කුසල සම්භාරයම නැත්නම් සිත කය වචනය හික්මවා ගැනීමෙන් ධර්ම ශ්‍රවණය කිරීමෙන් මේ රැස් කරගත්තු කුසල සම්භාරයේ ඒකාන්තයෙන්ම අපට හේතු ආසනාව වේවා මේ සියලු සංසාර දුකෙන් අත් මිදෙන්න කියලා ඒ විදිහට ප්‍රාර්ථනා කරගන්න ඕන. ඒ වගේම අප විසින් මේ ධර්ම ශ්‍රවණයම වශයෙන්ුත් ධර්ම දේශනාමය වශයෙන්ුත් රසප්‍රගත් කුසල සම්භාරයේ මේ විශ්වයේ යම්තාක් ඒ දිව්‍ය බ්‍රහ්ම මණ්ඩලයක් සිටිනවා නම් මේ ශාසන ආරක්ෂක ඒ හැමදිනාම සතුටින් අනුමෝදන් වෙත්වා උන්වහන්සේලාගේ පාරමී ශක්තියෙන් දිනු කරගෙන ලෝක ශාසනයට පැවැත්ම සඳහා උදව් කරන්නට උන්වහන්සේලාට ශක්තිය බලය ලැබේවා උන්වහන්සේලා හැම දිනාම ප්‍රාර්ථනීය බෝධිගින උතුමා මා මහ නිවන් දකිත්වා කියලා ඒ දෙවියන්ටත් අනුමෝදන් කරන්න ඕනේ. ඒ වගේම තම තමන් නම් ඉන්නේ සීමිය පරිලෝකීය ආ වූ යම් තාප ඥාතීන් සිටිනවා නම් උන්ත් ඇතුළු අවීචයේ සිට අගනිට දක්වා වූ සියලුම සත්‍යෝ මේ ධර්ම ශ්‍රවණමේ ධර්ම දේශනාමය කුසලයේ අනුමෝදන් වෙත්වා අනුමෝදන් වී මේ අති භයානක ජාති ජරා ව්‍යාධි මරණ ආදී සංසාර දුකින් අත් මිදී උතුම් අමහා මහ නිවනින් සැනසෙන්නට මේ කුසල හේතු වේවා කියලා මෙන්න මේ විදිහට ගාථා කියලා පින් දෙන්න. එත්තාවතා චම්හි සම්පතං කුඤ්ඤ සම්පතං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධා සබ්බේ දේවා නෝදිත්වාං තුවමතං පදං ආකාශට්ඨා ජුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං දුක්ඛපත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච නිභයා සෝකප්පත්තා ච නිස්සෝකා හොන්තු සබ්බේති පාණිනෝ යං දුන්නිමිත්තං අවමංගලං ච යෝචාමනාපෝ සකුණස්ස සද්දෝ පාපග්ගහෝ දුස්සුඛිනං අකන්තං බුද්ධාන් භාවේන විනාශමින්තු යං දුන්නිමිත්තං අවමංගලං ච යෝචාමනාපෝ සකුණස්ස සද්දෝ පාපග්ගහෝ දුස්සුඛිනං අකන්තං ධම්මාන් භාවේන විනාශමින්තු යන් දුන් නිමිත්තං අවමංගලංච යෝචාමනාපෝ සකුණස්ස සද්දෝ පාපග්ගහෝ දුස්සපිනං අකන්තං අභානුභාවේන විනාශමින්තු සබ්බීතියෝ ඉවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්තන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධාන් භාවේන සදා සොත්ති භවන්තු භවතු සබ්බ මංගලං සප්පන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොක්ඛි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොක්ඛි භවන්තු තේ අභිවාදන සීලිස නිච්ඡං වද්ධා පචයින චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti නීච අතෝ නිබාන සම්පatti ඉනාතේ සමිජ්ජතු පින්වතුනි ඔබ සවන් දුන් මෙම දේශනය පිරිසිදු ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සලකන්න